ජනවාරි මාස 8 වෙනිදා ජනාධිපති මැතිවරණයට ප්‍රධාන මාතෘකාවක් වුණා ඇමති මණ්ඩලයේ 30කට සීමා කරනවා කියලා. ඒක ජනතාව ඉතාම ආදරෙන් පිළිඅරගෙන තමයි ජනාධිපතිතුමා බලයට පත් කළේ. ඇමති මණ්ඩලය උකු කර ගැනීම කියන එක ජාති ප්‍රතිපත්තියක නෑ. නමුත් දැන් මේ තියෙන ස්වභාවය තුළ අපිට පේන්නේ මට හිතෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සම්බන්ධයට වඩා මේක විශාල වෙයි. මේ යන පැටියට අපිට පේන්නේ මේ 225ත් මදි වෙන පාටයි පේන්නේ. දැඩිසේ අපේ අප්‍රසාදේ පළ කරනවා කිසිම තේරුමක් නැහැ. පරාජිතයෝ නැවත අරගෙන පාර්ලිමේන්තුවට පරාජිත නැමැතිකන් දීලා මේ වගේ දෙයක් අපි බහිනක බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙහෙම දෙයක්. ජනතාව මේ ඉතිරි නැගිටිනවා. අපිට උන අපේ රට අපේ වත අපේ දැඩි අප්‍රසාදේ පළ කරනවා හැම වෙලේ.